භාවිතා කරපු නම් පවා එහෙම දෙයක් නැහැ. අතර මෙතන ධර්මයේ තුල තියෙන්නේ ඒ අපි අපි අපි තමයි මේ ඔතනින්ම අපි වෙනස් වෙන්න ඕනේ. අපි ධර්මය අහන්න ඕනේ. අපි කවදාත් මේ කාගෙද කියලා හොයන්න යන්න හොඳ නැහැ. ධර්මයේ බුදුන් වහන්සේගේ. බුද්ධ කියන්නේ ඔබතුමාගේ සිත ඇතුලේ බුද්ධ ස්වභාවය තියෙනවා. ඔබතුමාගේ සිත ඇතුලේ මේ සිතුවිලි වලින් මිදුණු තැන ශුන්්‍යතාවයේ ශුන්‍යතාවය නෙමෙයි බුද්ධ කියන්නේ ශුන්‍යතාවයේ තුල ස්වභාවයක් තියෙනවා කෙලස් වලට ඉඩක් නැති. ඒ මහාමයි එකලා තියෙනවා. එතන බුදු ස්වභාවය. බුද්ධ ස්වභාවය තුල මේ සිතේමයි බුද්ධ ස්වභාවය සිතින් පිට නැහැ. ඒ බුද්ධ ස්වභාවය තුල මේ අපි දාලා තියෙන ඒ නම් සම්මුති නම් රූප මුකුත් නැහැ. ඔය සිතේම තියෙන ඔහම ස්වභාවයක්. ඔක භවංග චිත්තය හා සමානයි. ඔක ශුන්‍යතාවයේ මතු වෙන්නේ. හැබැයි මේ සේරම මේ තියෙන විදිහටම තියෙද්දි ඔතනින් මිදෙනවා මේ සිත සත්‍ය දකිනකොට. දැන් මේ ඔබට පේන දේ, ඇහෙන දේ, ශබ්දවල නම් නැති වෙනවා. කපුටාගේ ශබ්දේ, ලේනගේ ශබ්දේ, ඕහොම නම් ටික අපිනේ දාලා තියෙන ඒවා නැතුව ශබ්ද ශබ්ද වෙනවා. ඔක්කොම තියෙන්නේ නාම ධර්ම. නාම ධර්ම වලින් අයින්ට වෙන්න ඕනේ. ඒ තාක් පරි වෙනවා සත්‍යයකට මතුවෙන්නේ. සත්‍ය මතු කර ගන්න තාකල් අපිට බැරි වෙන ඒ සංඥාව අඳුන ගන්න. ඒ සංඥාව නිසා අපි නැවත උප්පත්තියකට යනවා. ඒකයි භයානකකම. අපි තේරුම් සතෙක්ගේ හරි සංඥාව සකස් වෙන හේතු මේ සංඥාව නිරෝධයට ගියේ නැති නිසා. එහෙමනම් අපි සංඥාව මුලින්ම සංඥාවට කළ දැනගෙන අවබෝධයෙන් කතා බහ කළ යුතු වෙනවා. භාෂාව පවා පරිහරණය කළ යුතු වෙනවා. දැන් ඔබතුමා පුංචි දාර පුංචි ළමයෙක් නෙමෙයි ඔබතුමා දැන් සමාජය තුළ යම්කිසි දැන් මේ අද මේ විදිහට කෝල් එකක් දෙනවා කියන්නේ මේ ධර්මය අහනවා කියන්නේ යම්කිසි විදිහකට මේ අවබෝධයකට පත් වෙලා ඉන්නවා නැහැ කියන්න බෑ එතකොට එතන ස්වභාවය එන්නලා එතනින් එහාට යනවා මිසක් තවත් එතන රැඳෙන්න අවශ්‍යතාවයක් නැහැනේ එහෙමයි එහෙමනම් අපි අඳුන ගන්න ඕනි මේ මේ මේ සත්‍ය සත්‍යමයි අපි හැම මොහොතෙම අපේ මානසිකාරයට සත්‍යම පෙන්වන්න ඕනේ. අපි ඉස්සතන කතා කිරීමෙන් පළක් නැහැ. ඒව නිකන් ඔහේ ඔහේ කාලේ ගත කිරීමක් පමණයි. අපිට පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ පුංචි කාලේ අපේ ආවස ඔහි දිරලා යන පොළොවට පස් වෙලා යන සර කුඩු පොයි මොතියක්. ඊට කලින් මේ සත්‍ය අපි අවබෝධ කර මේ සිතේ තියෙන මේ මේ මේ ශක්ති ස්වභාවය ශුන්‍යත්වය කරා යන ගමනක් මේක මේක වෙනමම කතාවක් තියෙනවා. මේ මේ අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒක තමයි මේ අභ්‍යන්තරයෙන් මතුවෙන මේ කුමද්ද මේ නිමිති ආරමුණ එන්න හේතුව කියන්නේ. ඇත්තටම මේ මොහොතෙත් මේ මොහොතෙත් අපි උත්සාහ කළ යුතු වෙනවා එතන හඳුනා ගන්න. අත අපිට මේ බැරි වෙනවා මේ පුංචි කාලය ඇතුළත මෙතනින් මිදෙන්න. මේක ලොකු වැඩක්. මුළු සසරකට දෙන විසඳුමක්. අපි මේ අනන්ත මේ මේ සත්ව ලෝකේ හැම තැනම විඤ්ඤාණ දහස් සකස් වෙනවා. මේ විඤ්ඤාණ ලෝකයක් අපිට පේන්නේ නැහැ. එහෙම දෙයක් මේ අපිට දැනෙනවා නම් දැනෙනවා මේ හැම තැනම අපි සකස් වෙන හේතු තියෙනවා. මේ මොහොතේ ශරීර පුඩ පොළවට පස් වුණොත් ඊගා මොතකේ සකස් වෙයි. හිතන්න පුළුවන්ද? භයානකව. මෙවැනි භයානක අවදානමක ඉන්න අපි වෙන කිසි දෙයක් ඔලුවට ගන්න එපා. දැන් මේ මහත්මයා කතා කරන ගොඩක් වයසයි නේද? වයස කීයද? ඉතින් දැන් දැන් දැන් ගොඩක් වීරිය ගන්නවා නේද? උත්සාහ කරනවා නේද සත්‍ය හොයන්න? උත්සාහ කරනවා. <laughs> දැන් දැන් පේන සබුති ආමන්ත්‍රණගේ අවුරුදු දෙක තුනක් බණ ඇහුවා. ඔබතුමා දහම අහනකට මාව නිකන් ටිකක් ගහයි කියන්නේ හොඳට තේරෙනවා මට. තේරෙනවා නේ. වයසක් නෑ මේ හිතට වයසක් නෑ හිතනේ විඥාණයට තේරෙන්නේ. එහෙමයි එහෙමයි. ඔය විඥාණයට වයසක් නෑ. මේ දැන් සකස් මේ දැන් ස්කන්ධය තියෙනවා නම් විඥාණය සකස් වෙනවා. ස්කන්ධය කියන්නේ විඳීම් ඇඳීම් දැන ගැනීම. වේදනා සංඥා සංකාර. යම් කිසි අධ්‍යයද්ද ශබ්දය දැනෙනවද ඒක ඒක තමයි විඳීම කියන්නේ. ඒක සංඥාව පෙර සංඥාත් එක්ක ගැළපී. පෙර සංඥා නව සංඥා ඒ ස්කන්ධ මේ ස්කන්ධ බවට පත් වීමක් තමයි මෙතන තියෙන්නේ. ආත්ම කතාවක් නෙමෙයි. දැන් මීට කලින් ස්කන්ධයක් කියන්නේ අපි හිතමු අපි ඉපදුණු දවසේ අම්මව දැක්කා කියලා. ඒ අම්මව දැක්ක හැඩතලය තමයි ස්කන්ධය කියන්නේ. ඒ වර්ණ හැඩතල ඒ හැඩතල වර්ණ යම් මොහොතක ටීවී එකේ හරි දැක්කොත් අපිට ඒ ස්කන්ධය තමයි ඒ කියන්නේ දකින්නේ. ඒ ස්කන්ධයමයි මේ ස්කන්ධය කියන්නේ. ඒ වර්ණ හැඩතලමයි මේ වර්ණ හැඩතල සමාන වෙනවා ටීවී එකේ අද දැක්කා. එහෙමනම් මේ දැනුත් අම්මා මතක් කරනවා. ඒ මතක් වෙනවා කියන එක ආත්ම කතාවන්නේ මේ සංඥා සංඥා සමාන වීමක් තියෙනවා. මේ සංඥා විද්‍යති නිරෝධ සමාපත්තියක් කරා යන්නේ. මේ තනිකර අපි සංඥාව අඳුන ගන්න ඕනේ. මේ හැමතැනම සංඥාවක් තියෙන වෙන මොකුත් නැහැ. රූප සංඥා, ශබ්ද සංඥා, රස සංඥා, ගන්ධ සංඥා, පොට්ටබ්බ සංඥා මේ සේරම සංඥා තියෙනවා. සංඥා සංඥාවක් විදිහට දැක්කහම මේක වෙන කිසිදු හරයක් නැහැ. ඒක මේකේ විරාගයට යනවා. විරාගාන්ති, නිරෝධාන්ති, නිබ්බිදාවට යනවා. මේක දකින්න ඕනේ. අපි සෑහෙන කාලයක් දීර්ඝ කාලයක් සංඥාවට රැවටිලා ඉන්නේ. එහෙමයි. මේක දැන් එක දවසින් වෙන්නේ නැහැ. දැන් පෙර සංඥා මතුවෙනවා. දැන් මේ සංඥාකට පෙර සංඥා මතුවෙනවා. දිය බුබුලුවට මතුවෙනවා. රූපාන්තකෝ ආවසෝ රූපං වදේට දැන් එනවා. දැන් රූපණේ වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මහා මේක සත්‍යම සත්‍යයටම හිත පිහිටව ගන්න ඕනේ. සත්‍ය කුමක්ද හැම මොහොතෙම දකින්න ඕනේ. මායාවෙන් මිදෙන්නම උත්සාහ කරන්න ඕනි. මොකද අවසාන හුස්ම බිඳුවත් එක් සිතක් පමණයි. ඒකත් එක් සංඥාවක් පමණයි. නමුත් ඒ සංඥාව තුළ තියෙන යම් කිසි තියෙන ඒ ස්වභාවයක් තියෙන නැවත සකස් වෙන්න හේතු තියෙනවා. මොකද ලෝකයේ තියෙද්දි මම යනවා කියන සංඥාවක් තියෙනවා. ලෝකේ ඇත්ත වුණු සංඥාව අපිට ගැලවෙන්න බැරුව ඉන්නවා. මේ ලෝකේ තියෙනවා කියන සංඥාව. භවේ. මේ ලෝකේ තියෙනවා කියන සංඥාව තමයි ලෝකෙන් මිදෙන්න බැරි වෙන්නේ. නැවත සකස් වෙන ආකාරය අභිඥා දේශනාවල තියෙනවා. දීර්ඝ පැහැදිලි කිරීම කෙනාගේ කියන කුසලයට තමයි මතුවලා ඒක අහන්න ලැබෙන්නේ කියලා අපිට හිතෙනවා. ගොඩාක් අයට අහන්න ලැබෙන්නේ නැහැ. ඕකේ. දේශනා විශාල ප්‍රමාණයක් ඉතින්. මෙහෙම මේ විනාඩියෙන් දෙකකින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාල කතා බුදුන් වහන්සේ අපිට තේරෙනවා මේ 84000 සූත්‍ර පෙන්නන කොටත් විශාල මෙහෙයුමක් කරලා තියෙනවා මේක පැහැදිලි කරා. බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ලැබලා කල්පනා කරනවා මේක කොහොමද තේරුම් කරන්නේ කියලා. ඒකට මේ ලෝකේ බොරුවක්. මේ දෘෂ්ටි කාන්තාරය. මේ මේක මේ දෘෂ්ටි කාන්තාරය මිනිස්සුන්ට තේරෙයිද කවදාවත්? මේක ආත්මයක් නැහැ කියලා තේරෙයිද? මේක සංඥාවක් එකක් වෙනවා කියලා දැනෙයිද? මේක මේක අජීවී කියන්නේ. මේක මේ සවිඥානික නැහැ කියන්නේ. මේක අවිඥානිකයි කියලා මේක භෞතික දැන් අපි කියන කරන්ට් එක. කරන්ට් එක අපි කියන ශක්තියක් කියලා. ඒක වැදුනොත් අපිට දැනෙනවා නේ. එතකොට කරන්ට් එක ශක්තියක් නේ. ඒක ඒක සවිඥානික නෑ නේද කරන්ට් එක. ඒක අවිඥානිකයි. ඒක අපි කියනවා භෞතිකයි. ඒක අපි කියනවා කරන්ට් එක කියන එක ආත්මයක් නෙමෙයි කියලා නේ. නමුත් එතන ශක්තියක් උපදිනවනේ. ඒකම තමයි විඥාන ශක්තිය කියන්නේ. ඔන්න ඔතනයි තියෙන ගැටලු. මෙතන ආත්මික කතාවක් නෑ ශක්තියක් කියන්නේ කරන්ට් එක වගේ තමයි. එහෙමයි. දැන් අපි කොහොමද ඔතනට එන්නේ? මෙතන ආත්මයක් නෑ කියලා. නේතම් මම නේසවමසින මේසවත්ත කියලා ගාතාවක් නෙමෙයි. එහෙනම් ආත්මයක් නෑ. එහෙමයි. ආත්මයක් නෑ. දැන් ඒක හැදුනේ කොහොමද? එතකොට තමයි මේක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ සූත්‍ර ගණනාවකින් මහා නිධාන සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, මෙන් ගියාම සංචේතන සූත්‍රය, ස්කන්ධ සූත්‍ර, උපායස්කල් මහම් වැලක් අපිට පේන එකම දෙයක හැදලි කියලා තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ සත්‍ය දැකලා තමයි අපිත් මේ සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. අපිට යම්තාක් මේ සත්‍ය යම් දුරකට මේක අපි ආවනම් ආවේ ඒ මග පෙනීම ඔස්සේනේ අපිට බුද්ධ ස්වභාවය දැක්කේ නැත්නම් අපි කතා කරන්නේ නැහැ අතන අද කීප දෙනයි මේ භූමිය තුලත් කතා කරන්නේ මෙහෙම බුද්ධ ස්වභාවයකට මතු වෙනවා හැම කෙනෙක්ගේම සිතුවිලි නැති තැනක සිත් එක බුද්ධ ස්වභාවයක් තියෙනවා කියන එක බුද්ධ කියන තැන ඒ දැක්කොත් සිතුවිලි තියෙන තැන දුක තියෙනවා නම් දුකෙන් මිදෙන තැන බුද්ධ නම් නත් අච්චි මේ සරණං අඤ්ඤං ඔබ දුකට වැටෙන්නේ සිතුවිලි නිසානම් ඒ සිතුවිලි වලින් මිදීමනම් බුද්ධ කියන්නේ එහෙනම් නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඔබට කිසි වෙන සරණක් නැහැ මේ දකින්න නැතුව අපි දෙවියන්ගේ සරණ යනවා කියන්නේ කොයිතරම් අවාසනාවන්ත බෞද්ධයෝද දින්නේ එහෙමයි කොයිතරම් අවාසනාවන්ත මේ සත්‍ය මේ සත්‍ය දන්නේ නැතිකම සත්‍ය දේශනා කරගන්න බැරිකම තව අසරණ කියලා දෙන්න බැරි කම. මුළු සමාජයේ අන්ධකාරයක ඉර වෙලා ඉන්නවා. කාටද කියන්නේ? කොහොමද කියන්නේ? හැමෝම අසරණයි. අසරණ නිසා තමයි අපි බුදුන් සරණ යන්නේ නේද? එහෙමයි. ඉතින් මේ මහත්මයාට කොයිතරම් වෙලාවක ඉන්න පුළුවන්ද රැඳෙන්න පුළුවන්ද විනාඩි කීපයක ඉන්න පුළුවන් ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන් මේ දුරකථන අංකය කොහොමද හම්බුනේ දුරකථන හම්බුනේ අපේ සුභෝති හාමුදුරුවෝ මේ මම පොඩි ආරණ්‍යයක් හදලා තියෙනවා මහරගම අමුණුවේ ඒ ආරණ්‍යේ වැඩ හිටියා. වැඩ ඉන්නකොට තව පොඩි හාමුදුරු නමකුත් හිටියා. ආහ්. කියන්න. සවතුමල්ලන්ගෙන් බනහලා ඒ හැමදෙරුව මට නම්බරේ දුන්නා. ආහ් එහෙම දුනේ. මේක කිසි කෙනෙක් ගාව නැහැ. පැවිදි පින්නාන්සලා ගාව කරයි. තමයි මට නම්බරේ දුන්නේ. කතා කරලා බලන්න කියලා. ඒක ඔබ ඔබතුමාගේ කුසලයට තමයි මේ සකස් වෙන දෙයකට අපි කිසි වෙලාවක මුකුත් කියන්නේ. ඒකට හේතුව තමන්ගේ පිනට කුසලයට තමන්ට මේ දේවල් ලැබෙන්නේ. අපි දාන්නේ නැහැ කිසි දෙයක් නම් අප විසින් දාන්නේ නැහැ අනිත් අයගේ අපිට අදාළ නැහැ නමුත් ලැබෙන අය යමෙකුට ලැබුණොත් අපි දකින අය මහා කුසලයක් කියලා. මේ වචනේ ඇහෙන්නේ නැහැ කාටවත්. නෑ වහම කලා අහගන්න බෑ කෙනෙකුට. ආන්නේ නෑ. අපි වුණ දෙයක් කිව්වොත් අහන්නේ නෑ. මේ ගෝර මඩවලේ එරෙන්න අපි කැමති නෑ. ඒ නිසා අපිට කලාව ඉන්නවා. වෙන මොනා කරන්නද? මේ ගෝර මඩවලේ එරෙනවා කියන්නේ කිසි තේරුමක් නෑ. එහෙමයි. ඒක නිසා අපෝද කලාව අවබෝධයයි අවබෝධ කරගෙන හොඳ කලාව යමෙක් පින් නැත්තෝ පින් නැත්තන්ට ඒ තියෙනවා පින. ඒ නිසා මේ විදිහට දැන් බලන්න දහස් ගාන මේකේ ලක්ෂ එකම ආරක සර්ච් කරලා තියෙනවා. ඔය ලක්ෂ එකමාරට මට කතා කරන්න පුළුවන්. අපි කොයිතරම් වෙහෙසට පස්සේ කොයිතරම් අපි ඉස්සරහට ආවොත් හොයාගෙන ඒක. ඒතර අපිට ඕනිද බබලෙන්න? මේ ධර්මය අවබෝධ කෙනෙකුට බබලෙන්න ඕනේ නමක්වත් ඕනේ. අවබෝධ කෙනක් තේරම අත්හැරියා. හෙට මේ ශරීර කුඩ පොළොවට පස් වුණත් සාදු සාදු පින් ඇත්තන්ට අපි මේ ධර්මය දාලා තියෙනවා. අපි ආවත් කියන්නේ ওই ටිකමයි. ඒ ටික අපි දාලා තියෙනවා. වෙන මොනවාද නේද? මම ඔක්කොම ටික ඇහුවා. බොහොම හොඳයි. හොඳයි ප්‍රායෝගික වෙන්න ඕනේ. හැම මොහොතෙම කලබල වෙන්න එපා. අනවශ්‍ය කලබල වීමකින් ධර්මයේ තුල වැහෙනවා. මාර්ගයේ වැහෙනවා. අනවශ්‍ය විදියට කලබල නොවේ ඒ ඉන්න විදිහටම තමන්ගේ අනවශ්‍ය විදිහ බාහිරට ලොකු කලබලයක් ඇති කරන්නේ නැතුව අධ්‍යාත්මිකව පරිවර්තනය වෙන්න. තේරුණාද? අධ්‍යාත්මිකව අභ්‍යන්තරයෙන් පරිවර්තනය වෙන්න ඒක බාහිරට කිසිම අදාළයක් නැහැ. බාහිර වෙනද විදියටම අනිත් අයට පේන්නේ. එකක් පේන්නේ නමුත් අභ්‍යන්තරේ හැම මොහොතෙම මානසිකාරයක් තියෙනවා. හැම මොහොතෙම යෝනිසෝ මානසිකාරයෙන් තමන්ගේ අතහබුත ඥානය තමන් තමන් අවදි කරගෙන ඇත්ත දකිනවා. ඒකයි මේ මගේ අනාය කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ කීර්ති ප්‍රශංසා ඒව මේවට ඇබ්බැහි වුණොත් වැහෙනවා. ඒක නිසා අපි ඉන්නේ පොඩ්ඩක් නිහඬ පැත්තකට. සත්‍යම දැක ගන්න ඕනේ කොහොම හරි නේද? අහුන්නේ අසත්‍ය අන්න හරි. මේකේ මෙහෙම දෙයක් තියෙනවා මහත්මයා. මේකේ සිතුවිලි වලින් නෙමේ සත්‍ය අවබෝධ කරන්නේ. මේකේ මොදි රහසක් තියෙනවා. රහසක් කියන්නේ සමාජයට තමයි රහස. සමාජයට අවදි වෙලා නැහැ. සිතුවිලි සිතුවිලි වලින් නෙමේ මේ සත්‍ය අවබෝධ වෙන්නේ. මානසිකාරය සිතුවිලි වලින් කරාට මේ සිහියට සිහියට ඒ කියන්නේ ලුණු රහ දැනෙන්නේ Tamanගේ සිතුවිලි නෙමෙයි ලුණු රහ කියන්නේ. නෑ ලුණු රහ දැනෙනවනේ ඥානෙට. ලුණු රහ දැනෙන දැනීම කාට හරි කියන්න පුළුවන්ද? නෑ. ඒක සාන්දිටිකයි. අන්න ඒ ඥානෙ තමයි සිහිය නුවණත් එක්ක වැඩෙන්නේ. ඒ සිහියක් තියෙනවා. මේ මේකයි කියලා දැන දැනීමක් තියෙනවා. ඒක ඥානයක්. ඒක තමයි අභිඥාවලට දියුණු වෙන්නේ. මුලින් කලාමැදිරි එලියක් වගේ යාන්තමට Tamanට මේක මුලින් මේ කියන අවදි වෙන්නේ අවබෝධය තුලින්මයි ප්‍රඥාවෙන්මයි. එයා එතනින් තමයි Tamanට දැනෙන්නේ මෙහිම ඥානයක් තියෙනවා කියලා. Taman තමන්ගේ අභ්‍යන්තරයේම ඉස්මතු වෙන්න ඕනේ. අතුලාන්තේ ධම්මචක්කසේ අවදි වෙනවා කියන්නේ ඒකටයි. සිතුවිලි නෙමෙයි විඥානය නෙමෙයි ඥාන කියන්නේ. දැන් සිතුවිලි වලට හිත හිතන එක ඒක නාම රූප දෙකකින් තමයි සිතුවිල්ලක් කියන්නේ. ඒකේ තියෙන අන්තයක්. සිතුවිලි වල අන්තයක් තියෙනවා. මේ ඥානෙ අන්තයක් නැහැ. මොහොත විතරයි. මේ මොහොතට අකාලිකයි කාලයක් නැහැ. මේ මේ මොහොතේ බණ අහන්න නැති නේද මේ ඊයේ පෙර දාපු තේරම අහන්න නැති නේ මේ මේ මේ මේක සමාජයට අවදි වෙලා නැතිකම ලොකු ගැටලුවක් මේ නිවන් මඟ ප්‍රවේශ වෙන්නේ ඥානය හරහායි සමාජයේ අභ්‍යන්තරයේ දියුණුව සිද්ධ වෙන්නේ ඥානය හරහායි ඉතින් මේක සමතේ මුලින් සිහිය විසිරෙනකොට ඥාන අවදි වෙන්නේ නැහැ. සිහිය පොඩ්ඩක් එහෙම පවත්වා ගන්න හිත විසිරෙන්නේ නැතුව එන අරමුණ විනිවිද දකීමේ හැකියාව ඇති කරගන්නවා. ඒ කියන්නේ එක අරමුණක් දවසකට ගොඩාක් නැතුව එක සිතක් කොහොම හරි දකින්න හැම මොහොතෙම. ඒක දකින ප්‍රමාණය පස්සේ පස්සේ වැඩි කරගන්න ඕනේ. ඒකම ඒක බොහෝ පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් තමයි. ඒ කියන්නේ තමන් යනකොටම දත් මදිනකොට මූණ හොදනකොට හැම මොහොතෙම සිත දකින්න පේන ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. નિરાයාසයෙන්ම පේන වෙන්න ඕනේ. ඒක තව වැඩි වෙන්න ඕනේ ඊට පස්සේ. තමට ඒක බාහිරට නැතුව තමන්ගේ සිත පැත්තෙම සියල්ල වෙන්නේ. බාහිර ගැට ගැහෙන්නේ නැති වෙන්න ඕනි. ඒකට බාහිර භෞතික ලෝකයක් නෙමෙයි චිත්ත ලෝකයක් කියලා පේන දැනෙන්න ඕනි. ඒක බණහනකොට දර්ශනයෙන් තමයි ඒක ඉස්මතු වෙන්නේ. බණහන්න ඕනි ඒකට. කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්මය ඉතාම වැදගත්නේ. පණිවිඩය වැදගත්. පණිවිඩයක් නේද? ඒක කල්‍යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ධර්මයේ තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ පණිවිඩය කල්‍යාණ මිත්‍රයාගේ ගොඩාක් වැදගත්. සත්‍ය ධර්මයේ වැදගත්. ඒ කියන්නේ මේ වචන ටික වැදගත්. මේ දෙන පණිවිඩය වැදගත්. මේ සිතුවිලි නෙමෙයි කියන එක. මේක තමගේ අභ්‍යන්තරයේ ඥානයක් තියෙන බව දකින්න. ඒ ඥානේ තමන් මේ හැමතිස්සෙම ඒක ඒක ඒක තමයි තමන් ફોකස් කරන්න ඕනේ. ඒ කියන්නේ අරමුණු කරන්න ඕනේ. අම හිත ඇතුළේ ඥානේ තමන්ට දැනෙන්න ඕනේ. කවුරු හරි තමන්ට දැනෙන හැමදේම තමන් තීරණ ගන්නේ නිහඬතාවයේ. තීරණ ගන්න සිතුවිලි වැඩි ඒ සිතුවිලි වලින් නෙමෙයි. අපි එහෙම හිතුවට. අපේ අපේ අපේ හැම මොහොතෙම අපේ අපිට නොදැනුණාට අපේ අභ්‍යන්තරික නිහඬතාවකින් අපි තීරණ ගන්නෙ. ඒ ඥානය හරහා අපිට යන්න තියෙනවා ඒ ගම. එතනින් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. එතනින්ම තමයි එන එක සිතත් අපි දකින්නේ එතනින්මයි. හ්ම් ඒක ඒකත් එක්ක යන සිහියෙන්. ඒ කියන්නේ දැන් බෙල්ල හරවනකොට, පේනකොට ඒ පේ බාහිර නෙමෙයි තමයි සිත බව දැන ඥානයක් හැමසම දැනෙන්න ඕන. ඒක අවදි කරගන්න. සාධ්‍යයක් ඇහෙනකොට ඒක කපුට කියන්නේ මගේ හිතමයිනේ. එහෙම දෙයක් නැහැ. සාධ්‍ය සාධ්‍යයක් විතරක් වගේ දැනෙන පැත්තට යන්න ඕන ටික ටික. එතකොට වර්ණවල හැඩතලවල දැන් මේක මේසේ පුටුව ඒව නම් ටික නැති වෙන්නේ අතුලාන්තේ හැම මොහොතේ මෙනෙහි වීමක් තියෙන කාටවත් ඒක කියන්න බෑ. සාන්දිටිකයි මේ ධර්මේ. මේක කියන්න පුළුවන් එකක් නෙමෙයි. හැම මොහොතේම මෙනෙහි කරන එකක් තියෙනවා. යථාභූත ඥානය කියන එක එහෙම එලිපිට කිය කියන එකක් නෙමෙයි. ඒක කියන්න බෑ. තමන්ටම අභ්‍යන්තරක ඥානේ ඒ තමන් විසින්ම ඒක යන්න ඕනේ ඒ අභ්‍යන්තරේම මෙනෙහි කරගෙන. ඒක මේ හුදකලාවක් තියෙනවා. ඒ කියන්නේ මේ පෙස්සේ නැග හිටියත් අභ්‍යන්තරේට ඒ මේ සිත දිහාම අන්තිමටම මේ බාහිර නිකන් ඥානයක් ඥානෙ වෙන්නම සිතවිලි වෙනම දකිනවා. ඥානෙන් දකිනවා සිතට සිතක් ඇති වෙනවා නැති වෙනවා ඥානෙන් වෙනවම දකින ඒක ඒ සිතවිල්ල රාග සිතක් ඇවිල්ලා ගිය බව ඥානෙට සිහියයි. දැන් මේ මොහොතේ රාග සිතවිල්ලක් එනවා. ඒක සිතවිල්ලක් නේ. හැබැයි සිතවිල්ලක් ඇවිල්ලා නැතුණු බව ඥානෙ නා ඥාන්ටයි දැනෙන්නේ. ඒක සිතවිල්ලක් නෙමෙයි. ඒක සිතවිල්ලක් කියලා ගන්නත් එපා. ඒක ඥානය ඒ වගේ ඥානෙ හොඳින් ඥානෙ අවදි කරගෙන යන්න ඕනේ. අභිඥාවෙන් තමයි මේ ගමන යන්නේ අවසානයේ. ඉතින් එතනට යන්න මුලින්දම ඥාන අවදි කර ගන්න ඕනේ. එතනින් තමයි චතුප්පති ඥානය කියන්නේ මේ එක සිතේ ඇති වෙන නැති වෙන එක සිතේ සත්‍ය දකින්න තැන නැති වෙන්නේ. නිකන් නැති වෙන්නේ. ඒ කියන්නේ මේ එන සිත එන සිත බාහිරට ගැට ගැහෙන්නේ නැත්තම් සිතෙත් එහෙම දෙයක් නැත්තම් ඒ සිතෙන් මිදුණා වෙනවා. එතනයි උදේවැය ඥානෙ කියන්නේ ඇතිවීම තියෙන සමුදය තියෙන අත්ගමිත. ඉති රූපං සමුදය ඉති රූපං අත්ගමෝ. ඒ තමයි භාවනාව. විදර්ශනා භාවනාව. ඉති ඉති රූපං සමුදය ඉති රූපං අත්ගමෝ කියන්නේ විදර්ශනා භාවනාවේ මූලික අංග දෙක. ඇතිවීම දකිනවා නැතිවීම දකිනවා. ඒ හරහා විදර්ශනා ඥානෙ එක්ෂණික සිත. මේ සිත හැම මොහොතේ මේක දකින්න ඕනේ. තම මොහොතේම ඒක දකින්න එක ලේසි නැහැ. ඒක අනාගාමි භූමියේ තමයි හැම මොහොතෙම පේන ස්වභාවයටපත් වෙන්නේ. අනාගාමි උග්‍ර සිටුතුමා වගේ මේ ගතිකාර බ්‍රහ්මණයා වගේ අනාගාමි භූමියේ පුදුමාකාර හික්මීමක් තියෙනවා. මහා සාන්ත සුවේකුත් දැනෙනවා. අභ්‍යන්තරයට ඒක වෙන්නේ. ඒක බාහිරටත් එකට වෙනවා. හැබැයි අනාගාමි පැත්තට එනකොට. ඒ කියන්නේ රූපෙනුත් මිදිලා නාමෙනුත් මිදුණු තැන. බාහිර ලෝකෙට ඇත්ත වෙන්නේ නැහැ දකින්නකොට දකින්නකොට. බාහිර ලෝකෙ මිදෙනවා. එතනයි සෝවාන්. සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ මිදුණු ස්වභාවය Tamanට සාන්දිටිකයි. මාර්ගය කියන්නේ Taman ඒක පෙන්නන එක හැම මොහොතෙම බාහිර නෙමෙයි හිතම කියන එක. පේනව නෙමෙයි හිතනවා කියන තැන. හැබැයි ඊට පස්සේ අර ඇලෙන ගැටෙන කම්පණය වෙන තැනක් Taman සකදාගාමී භූමිය සාන්දිටික වෙන Tamanටම දැනෙන්න ගන්නවා. මේ ඇලෙන ගැටෙන ප්‍රමාණය තුනී වීගෙන යනවා කියලා. එතන සකදාගාමී භූමිය තියෙන්නේ. ඊට පස්සේ තමයි සිත ඇත්තක් නෙමෙයි කියලා දකින තැන අනාගාමී භූමිය තියෙන්නේ. සිතුනුත් මිදෙනවා ඊට පස්සේ. බාහිර රූපෙනුත් මිදිලා නාමිනුත් මිදිලා නාම රූප දෙකෙම මිදිලා ඊට පස්සේ තමයි අර පේන්නේ සිතුවිලි එනවා යනවා ඒවැ හරයක් නෑ මෙයා පා වෙනවා 이르දිමත් සිතක් ඇති වෙනවා ඒක අනාගාමී භූමියේ තමයි සිද්ධ වෙන්නේ එතනට එකපාරටම අපි හිතුවා කියලා සිතුවිල්ලෙන් නිවන් දකින්න බෑ සිතුවිල්ලෙන් ඥානෙ අවදි වෙන්නේ නෑ අපි මුල ඉඳන්ම හරි මාවතේ එන්න ඕනි. ඒ කියන්නේ හැම මොහොතේ එක මොහොත එක සිතයිනේ කොහොමද තියෙන්නේ. ඒ එක සිත දකින්න ඕනි. ඒ තමන් එක් බාහිරින් මිදෙන බව දැකෙන්න ඕනි. ඒ සිත තුළ තමන් අභ්‍යන්තරේනොත් මිදෙන බව දැකින්න ඕනි බව තමට අවබෝධයක් තියෙනවා. තමන්ට දැනෙනවා තමන්ට තාම මේ බාහිර ඇත්ත වෙලාද කියලා. තමන් බාහිරට කම්පණය වෙනවද? ද්වේෂය ඇති වෙනවද? රාගය, ද්වේෂය තියෙනවා නම් අනාගාමි වෙන්නේ නැහැ. අනාගාමී භූමියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ තාම බාහිර කම්පණය වෙනවා කියන්නේ. බාහිර කම්පණය වෙනසක් අපිට බෑ පණවන්න සිතෙන් මිදෙනවා කියන්නේ. මොකද සිත කියන්නේ බාහිරයම ප්‍රතිබිම්බයක්. බාහිරට අපි කාපේ කේන්ති යනවා නම් අපිට ආශාව තියෙනවා නම් අපි ඒ කියන්නේ තාම ඉන්නේ බාහිරේ. එතනයි දර්ශකයේ තියෙන්නේ. අපි දානයක් දෙනකොට අපිට හිතෙනවා නම් අපරාධයකට ගොඩක් සල්ලි ගියා නැත්තම් හිතනවා නම් මේට නිසා මට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා ඒත් තියෙන රාගයක් තව ගනුදෙනුවක් තණ්හාවක්. ඉතින් මේක බොහොම නිර්මල ගමනක් වතුර වගේ. එකක්වත් අපිට බෑ බොරු කරන්න. අපි අපිටම අවංක වෙන්න ඕන. එහෙමයි. අභ්‍යන්තරික තියෙන්න ඕනේ මේ මහා පිරිසිදුකම. ඒ කියන්නේ බාහිරත් කාත් එක්ක වන්නේ තමන්ගෙම තමන්ට තමන්ගෙම තියෙන්න ඕනේ පිරිසිදුකම. එහෙමයි. අවදි වෙන්න ඕනේ එතනට. ඒක පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ. පුරුද්දට පුරුද්දටනේ අපි සිත කියන්නේ පුරුද්දට. පුරුද්දට කරන එකක් තමයි මම කියන්නේ. අපි මේක ගන්න ඕනේ පටිසෝතේ පුරුද්ද කර ගන්න ඕනේ. අය අනුසෝතේට අපි රැවටිලා හිතේ වහලෙක් විදියට පුරුදු වෙලා තියෙනවා. හිත කියන්නේ මොකද්ද? ඒක හරි කියලා. එතන හිතට ඕන විදියට වැඩ කරනවා. දැන් එයා බලන් ඉන්න ඥානෙ තියෙනවා නම් සිතට ඕන විදියට වැඩ කරාම හම්බ වෙන්නේ නැහැ. එතකොට පටිසෝතේට එනවා. මොහොත සිත කියනවා හැමතිස්සම දැක්කනේ දැන් රාග සිතක් ඇති වුණා දැන් ඔයා ඒක තුල ගිහිල්ලා දැන් අතරමං වෙලා දැන් ඔයා ආයිමත් එපා වෙලායි ඥානෙට ඒක දැනෙනවා ඥානෙ කියනවා ඔක ඊට පස්සේ ඥානෙ අවදිනාට පස්සේ ඥානෙ තමයි මෙහෙවන්නේ තමන් සිතවිලි නෙමෙයි ඊට පස්සේ තමයි සිතෙන් මිදෙන්නේ එතකන් සිතෙන් මිදෙන්න අර ඥානෙ අවදි වෙලා ඥානෙ බලවත් වෙනකොට තමයි ඒ අභිඥාවෙන් කියන්නේ ඒක තමයි කියන්නේ සත්තානම් විසුද්ධිය කියන්නේ ඥායස් අධිගමය කියන්නේ මේ ඥානය අධිගමයට එනකම්ම සත්‍ය විසුද්ධියට යන්නේ නැහැ කියලා බුදුනාසේ කියනවා. එතනම දෙපැත්ත හොයා ගන්නවා ලෝකෝත්තර භූමිය ලෞකික භූමිය. ඔතන ওই දෙක තමයි ඔය තියෙන්නේ. ඒක කොයි විදිහට කතා කරත් භාෂාව නෝ මේ ලොකු අභ්‍යන්තරික අවබෝධයක් තියෙනවා මේ මේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. දැන් ඔබතුමාට මේ කියපු පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා. මහා විශාල දෙක තුනක දේශනයක් වගේ. පොඩි කාලයක් වුණාට විශාල ප්‍රමාණයක් ඔබතුමාට මේ සම්ප්‍රේෂණය කරා. මේක ෆ්‍රීකවන්සි වගේ දෙයක් වෙනවා. يعني ටෙලිපති වගේ අහසේ විදුලි කොටනකොට මේ ජනෙල් හැල්ලෙන්නේ සංඛ්‍යාත සමාන වෙන්නේ. ඒකයි කියන්නේ මේක මේක දැන් මෙතනින් විඥානේ මේ දැන් මේ දෙන පණිවිඩේ ওই විඥානේ කෙලිපති කම්පණය භාවිතා කරපු නම් පවා එහෙම දෙයක් නැහැ. අතර මෙතන ධර්මයේ තුල තියෙන